සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං හදන්තා ධම්මසවන කාලෝ අයං හදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා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 අරඤ්‍ය ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සතිති අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්තුනි පසුගිය වැඩසටහනේදී අපේ සතිපට්ඨාන භාවනා ක්‍රමය පිළිබඳව සතිපට්ඨාන සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මූලික කාරණා පැහැදිලි කරගත්තා. පළමු දේශනයේදී මේ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කිරීමෙහි ආනිසංස තථාගතයන් වහන්සේ වචන පහකින් දක්වලා තියෙනවා සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවානම් සමතික්කමාය දුක්ඛ දෝමනස්සානම් අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය මේ කාරණා පැහැදිලි කරමින් අපේ මුල් දේශනාව සිද්ධ කළා ඊළඟ දේශනාව අපි සිද්ධ කළේ කායानुපස්සනා සතිපට්ඨානය ආරම්භ කිරීම සඳහා කෙනෙකු තුල ගොඩනගා ගත යුතු සුදුසුකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරන පැහැදිලි කිරීම එතනදී ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සත්තිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස භික්ඛු කියන්නේ කවර අර්ථයෙන්ද කියලා අපි පැහැදිලි කරගත්තා ඒ වගේම ආතාපි සම්පජානෝ සතිමා සිහිය නුවණ සහ වීරය පිළිබඳව අපි පැහැදිලි කළා. ඊළඟට විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඇලීම් ගැටීම් මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරමින් ඒ භාවනාව සිදු කළ යුතු බව එහිදී පැහැදිලි කරගත්තා. එතකොට මේ මුල් දේශනා දෙකෙන්ම අපි පැහැදිලි කළේ තථාගතයන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනාවේ ආනිසංස පිළිබඳව කායානුපස්සනා සතිපට්ඨානයට ප්‍රවේශ වීම පිළිබඳවත් කරන ලද පැහැදිලි කිරීම. අද දවසේ අපි මාතෘකා කළේ තථාගතයන් වහන්සේ ඉන් අනතුරුව දේශනා කරනවා කතංච භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි ඒ සසර බය දක්නා වූ තැනැත්තා සසර කතරින් එතර වෙන්නට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙසේද කායානුපස්සන සතිපට්ඨානෙ ප්‍රගුණ කරන්නේ ඉද බික්කවේ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කායානුපස්සනා සතිපට්ඨානය ආරම්භ කරන කෙනා කොහොමද පරිසරය, කය සහ Tamanගේ සිත සකසගත යුත්තේ, පිහිටුවා ගත යුත්තේ කියන කාරණා. ඉතාමත්ම ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානයට ප්‍රවේශ වෙන හැටි දේශනා කරන්නේ මුලින්ම සතිපට්ඨානයේ වැඩිමේ ආනිසංශ ඉන් අනතුරුව ඒ සඳහා තියෙන්නට ඕන සුදුසුකම් ඊළඟට ඒ සුදුසුකම් කළමනාකරණය කරගෙන කොහොමද එතනට පරිසරය හදාගන්නේ කය සකස් කරගන්නේ සහ ඊළඟට සිත පිහිටුවාගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා. ඉන් අනතුරුව තමයි කල යුතු දේ අනුපිළිවෙලින් සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති ආදී වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා එතකොට මේ කායानुපස්සනා සතිපට්ඨානයේදී විශේෂයෙන්ම කොටස් 14ක් ප්‍රධාන වශයෙන් කොටස් 6ක් පැහැදිලි කරනවා අනු කොටස් වශයෙන් උත් ගත්තාම 14 ආකාරයකින් කායानुපස්සනාව පැහැදිලි කරනවා. අපි මුල් අවස්ථාවේදී ඒ කරුණු සිහිපත් කළා. පළමු කොටස තමයි ආනාපාන සතිය. දෙවන කොටස ඉරියාපත මානසිකාරය. තුන්වෙනි කොටස චතු සම්පජඤ්ඤේ. හතරවෙනි කොටස පටික්කුල මනසිකාරය. පස්වෙනි කොටස ධාතු මනසිකාරය. හයවෙනි කොටස නව සීවතික. එතකොට නව සීවතිකවල කොටස් 9ක් තියෙනවා. ඒ 9 වෙන වෙනව ගත්තොත් සමස්ත කායානුපස්සනා සතිපට්ඨානයේදී කොටස් 14කින් තමයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා සතිපට්ඨානය පැහැදිලි කරන්නේ. එතකොට එහි පළමු කොටස තමයි ආනාපාන සතිය. ආනාපාන සතියට ප්‍රවේශ වෙන තැනැත්තා කොහොමද පරිසරය, කය සහ සිත පිහිටුවා ගත යුත්තේ? දැන් මේ සතිපට්ඨාන භාවනාවන් අතර ඊටාම විශේෂ අවස්ථාවක් තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අනික් කිසිදු විදර්ශනා භාවනා කර්මස්ථානයක් සඳහා බුදුරජාණන් වහන්සේ මේ ඉරියව්ව පවත්වා ගන්නා ආකාරය ආදිය මේ විදිහෙන් පැහැදිලි කරන්නේ නැහැ. ඇතැම් අවස්ථාවකදී උන්වහන්සේ පරිසරය පිළිබඳව පැහැදිලි කරනවා. ඇතැම් අවස්ථාවකදී ඒ පිළිබඳව විශේෂයෙන් දක්වන්නේ නැහැ ඕනම පරිසරයක ඒ විදර්ශනා භාවනාව කළ යුතු ආකාරයයි පැහැදිලි කරන්නේ. නමුත් මේ ආනාපාන සති භාවනාවට ප්‍රවේශ වෙනකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පරිසරය, කය සහ සිත පිහිටුවා ගත යුතු ආකාරය වෙන් වෙන්ව පැහැදිලි කරනවා. ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. දැන් ආනාපාන සතිය ප්‍රගුණ කරන කෙනාට වඩාම යෝග්‍ය අවස්ථා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආරණ්‍යගත වීම ඒ වගේම රුක්මුල් සෙනසුන හෝ ශුන්‍යාගාරය ආරණ්‍යගත වීම කියලා කියන්නේ ගස් කොළන් වලින් ගැවසීගත්තු විශේෂයෙන් ගම්මානෙන් බඹ 500ක්වත් දුරින් පිහිටි බබයක් කියලා කියන්නේ අඩි 6ක් පමණනේ. එතකොට බඹ 500ක්වත් දුරින් පිහිටන ලද වන ලැහැබ තමයි ආරණ්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වන්නේ. එතකොට ගම්මානෙන් දුරස්ව ඊළඟට රුක්ක මූලගතෝවා රුක්ක මූලගතෝවා කියලා කියන්නේ ඒ වගේ වනසෙනසුනක එහෙම නැත්නම් ගම්මානෙන් ඈත් වුණු හුදකලා තැනක ගසක් මුල එතන විශාල වනාන්තරයක් නොවුනත් සෙවණ තියන ආරක්ෂා සහිත බාහිර ක්‍රමී සතුන්ගෙන් සතාසියුපාවගෙන් උවදුරු නොවන රුක්ෂ මූලයක්කට ගිහිල්ලා භාවනා කිරීම මේ ආනාපාන සතිය ප්‍රගුණ කිරීම යෝග්‍යයි. ඊළඟට ශුන්‍යාගාර ගතෝවා ශුන්‍යාගාරයකට ශුන්‍යාගාරයක් කියලා කියන්නේ ජනතාව නැති හිස් තැනක හිස් නිවාසයක් නම් අනික් බොහෝ දෙනා ගැවසෙන්නේ නැති තැන. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පාරිසරික සාධක පිළිබඳව පැහැදිලි කරනවා. එහෙම දේශනා කරන්නේ කුමක් නිසාද? ආනාපාන සතිය මේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ කාරණය. ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව භාවනාව සිද්ධ කරනකොට ආස්වාස ප්‍රස්වාස වායුව වඩාම ප්‍රසන්න වඩාම පිරිසිදු වායු ධාරාවක් ග්‍රහණය කරන්න පුළුවන් තැනක තමයි වඩාම හොඳින් ගත සිත සංසුන් කරගෙන මේ භාවනාව කරන්නට යෝග්‍ය වෙන්නේ. ඒ නිසා තමයි මේ පරිසරය පිළිබඳව පැහැදිලි කරන්නේ. දැන් මේ කාරණේ සමහර කෙනෙක් ටිකක් වෙනස් විදිහට විග්‍රහ කරනවත් පින්නතුන්ට ඇහිලා ඇති. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා මෙහි දේශනා කරන්නේ ආරණ්‍යයට යන්න කියන එක නෙමෙයි තමන්ගේ සිත ආරණ්‍යයක් බවට පත් කර ගැනීමයි ශුන්‍යාගාර කියලා කියන්නේ ශූන්‍යාගාරයකට යාම නෙමෙයි තමන්ගේ සිත ශුන්‍ය කර ගැනීමයි ඊළඟට රුක්ෂ මූලයකට යන්න කියලා කියන්නේ තමන්ගේ සිත රුක් මුලකට ගියා වගේ හුදකලා කර ගැනීමයි කියලා එහෙම අර්ථකථනය කරන්න උත්සාහ කරන අවස්ථාත් අපට ඇහෙනවා ඇතම් ස්වාමීන් වහන්සේලාත් එහෙම පැහැදිලි කරනවා. එතකොට එහෙම කතාවක් නෙමෙයි මෙතන කියන්නේ පැහැදිලිවම පරිසර සාධක පිළිබඳවයි මෙතන පැහැදිලි කරන්නේ. ඒ මොකද එහෙම සිත ගැන පැහැදිලි කරන කොටස බුදුරජාණන් වහන්සේ වෙනම චිත්තානුපස්සනා හැටියට දේශනා කරනවා. ඊළඟට ධම්මානුපස්සනාවේදීත් වෙනම දේශනා කරනවා. එතකොට එහෙම අරඤ්‍යගතෝ අරුක්කමූලගතෝවා කියලා ව්‍යංගාර්ථයෙන් දේශනා කරපු දේශනාවක් නෙමෙයි මේක ඍජුව ඒ අදාළ පාරිසරික සාධක පිළිබඳවයි පැහැදිලි කරන්නේ. එහෙම මුලින්ම දැන් තථාගතයන් වහන්සේගේ මේ දේශනා ස්වභාවය බැලුවෙන් පස්සේ අපිට පේනවා ඊට පස්සේ ඉරියව්ව පිහිටවා ගන්න හැටි කියනවනේ. එතකොට ඉරියව්ව පිහිටවා ගන්න ඉස්සෙල්ලා හිත ගැන නෙමෙයිනේ කියන්නේ. ඒ පරිසරය ගැනයි කියන්නේ. ඊට පස්සේ ඉරියව්ව ගැන. ඊට පස්සේ සිත පිහිටවා ගන්න. ඒ නිසා ඒ කාරණා එක එක්කෙනා පැහැදිලි කරන තැන්වල සමහර වෙලාවට දැන් ඔය මෑත කාලීනව අපිට හුඟක් එහෙම හමු වෙනවා ඓතිහාසික වශයෙන් දෙසූ කාරණා සමහර ඒවා පරමාර්ථ දේශනා හැටියට පටලව එහෙම දැන් මේ කෑගල්ල ප්‍රදේශයේ හිටිය එක්තරා උපාසක මහත්මයෙක් එහෙම කරුණු දේශනා කරන ඒ දේශනා අපි සමහර ඒවා අහලත් තියෙනවා. අපි හිතමු සිද්ධාර්ථ කුමාරයා කිඹුල්වත් පුරවරයේ උපන්නා මහා මායා දේවියගේ කුසින් දැන් මේක ඓතිහාසික සිද්ධියක්නේ මේ ඓතිහාසික සිද්ධිය එතුමා පැහැදිලි කරන්නේ කොහොමද කිඹුල් වත කියන්නේ කිඹුලගේ කට මහා මායා කියලා කියන්නේ ලෝකේ තියෙන ලොකුම මායාව සිද්ධාර්ථ කියලා කියන්නේ අර දැන් කිඹුලගේ කටට අහුවෙච්ච කෙනෙක් ලේසියෙන් බේරෙන්නේ නැහැ ඒ වගේ තමයි ලෝක සත්ව මේ මහා මායාවට හසු වෙලා තියෙන්නේ. මහා මායාවගේ කුස බිඳගෙන තමයි දැන් ලෝකයට අර්ථ සිද්ධිය කරන්නට මේ බෝසතාණන් වහන්සේ වැඩම කළේ. එතකොට උන්වහන්සේගේ පැමිණීමත් එක්කලා මහා මායාව අභාව ප්‍රාප්ත වුණා. ඒ කියන්නේ අර ලෝකේ මායාව සම්පූර්ණයෙන් අතුරුදහන් වුණා. ඔන්න ඔය විදිහට පැහැදිලි කරනවා අර ඉතිහාස කාරණේ. එතකොට ඉතිහාස ඓතිහාසික සිද්ධියට හැබෑවට ලෝකෙ වෙච්ච සිදුවීමක් පරමාර්ථ ධර්ම වශයෙන් අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මේක වෙනස් දේශනාවක් ය අනිත් හාමුදුරු මේ සාම්ප්‍රදායික දේශනාවක් කරන්නේ මේ උපාසක මහත්තයා තමයි මේක හරියෙන් හරියට පරමාර්ථ වශයෙන් පැහැදිලි කරන්නේ එතන තමයි නිවැරදි ධහම තියෙන්නේ මේක පෙර නොයසූ විරුද්ධ ධහමක් කියලා ඉතින් පොලිමට යනවා ඒ දේශනාව අහන්නට දැන් නම් ඒවා ටිකක් ටිකක් අභාවයට ගිහිල්ලා. ඉතින් වර්තමානයේත් ඒ වගේ ඇතම් ස්වාමීන් වහන්සේලාත් අපට මුණ ගැහෙනවා. ඇතම් ගිහි භවතුනොත් මුණ ගැහෙනවා. ওই විදිහට සමහර බුද්ධ දේශනාවන්හි දේශනා කරන ලද මේ සාමාන්‍ය පාරිසරික කාරණා, ඓතිහාසික කාරණා ස්ථාන පිළිබඳව කාරණා පවා පරමාර්ථ ධර්ම වලට පරිවර්තනය කරන්න උත්සාහ. එහෙම අපි පටලවා ගන්නට ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පරිසරය ගැන දෙසූ කාරණා පරිසරය හැටියට, කය ගැන දෙසූ කාරණා කය ගැන දේශනා කළ හැටියට, සිත ගැන දෙසූ කාරණා සිත පිළිබඳව විග්‍රහයන් හැටියට ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රයේදී අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ අර විදිහේ සිත ආරණ්‍යයක් කරගන්න සිත හුදකලා කරගන්න කියන කතාව නෙමෙයි පරිසරයේ සහයෝගය අපි කොහොමද ඒ සඳහා ලබා ගන්න කියන එකයි මෙතන පැහැදිලි කරන්නේ. දැන් එතකොට පින්නතොන්ට ගැටලුවක් යන්නට පුළුවන්. ඉතින් ගිහියෙක් හැටියට අපි කොහොමද ආරණ්‍යගත වෙලා භාවනා කරන්නේ? අපි කොහොමද මහජනයා නැති ජනශූන්‍ය තැනකට යන්නේ? අපි කොහොමද රුක් මුලකට යන්නේ? කියන ගැටලුව මතුවෙන්නට පුළුවන්. තථාගතයන් වහන්සේ මෙහි නිර්දේශ කරන්නේ ඒ භාවනාවේ උපරිම තැනකට ඒ කියන්නේ මාර්ගඵල අධිගමය දක්වා මේ ආනාපාන සතිය ප්‍රගුණ කරනකොට ඒ සඳහා පරිසර සහයෝගය ලැබෙන්නට යෝග්‍ය සාධක පිළිවන්. ඒ සාධක ඒ ආකාරයෙන්ම අපට සකසා ගන්නට පමුණුවා ගන්නට පුළුවන්කමක් නැතිනම් අපට පරිසරය සකසා ගන්න පුළුවන් විදිහට අපි මේ භාවනාව ආරම්භ කිරීම යෝග්‍යයි. උදාහරණයක් හැටියට දැන් මේකේ කියනවා පල්ලංකම් ආභුජිත්වා. ඒ කියන්නේ පරයන්කය පරයන්කේ වාඩි වෙන්න. එතකොට පුරුෂ පක්ෂයේ කෙනෙක් නම් පරයන්කේ වාඩි වෙනවා කියලා කියන්නේ කකුල් දෙක ඉදිරිපසට නවාගෙන. ඒ ඉදිරිපසට නවාගෙන වාඩි වෙන ආසනය සුඛාසනය සහ පద్මාසනය කියලා ආසන දෙකක් තියෙනවා. සුඛාසනය කියලා කියන්නේ දැන් මේ බුද්ධ ප්‍රතිමාව දිහා බලන්නකො. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ දෙපා සටහන සකසලා තියෙන්නේ ඒ සුඛාසනයේ විදිහට. එක් පාදයක් නමලා ඒ පාදය මත අනෙක් පාදය පිහිටනසේ පවත්වා ගැනීම. ඒකට ඒ සුඛාසනය. පద్මාසනය කියලා කියන්නේ සමහර බුද්ධ ප්‍රතිමාවලත් අපි දකිනවා පිටිපතුල් දෙකම මතු පිටට පෙනෙන හැටියට. එතකොට එක් කකුලක් නමලා ඒ කකුලේ ඇතුළතින් අනිත් කකුලේ පිටිපතුල උඩට මතු කරලා ගන්න. එතකොට ඒ ආසනය තමයි පద్මාසනය කියලා කියන්නේ. එතකොට සුඛාසනය සහ පද්මාසනය කියන දෙකම කකුල් දෙක ඉදිරියට නමලා වාඩි වෙන පරයන්කයන්. ඒවා හඳුන්වන්නේ බද්ද පරයන්කය කියලා. ඒ කියන්නේ පලක් බැද පරයන්කය බැදගෙන වාඩි වෙනවා. එතකොට කාන්තා පක්ෂයට දක්වනවා අර්ධ පරයන්කය. අර්ධ පරයන්කයයි කියලා කියන්නේ දැන් අර්ධ පරයන්කය කියලා කිව්වහම හුඟක් මව්වරු වාඩි වෙන්නට පුරුදු වෙලා තියෙන එක කකුලක් ඉස්සරහට නමාගෙන අනෙක් කකුල පිටුපසට නමාගෙන. එහෙම නැත්නම් කකුල් දෙකම පැත්තෙන් පිටුපසට නමාගෙන. දැන් අර එක කකුලක් ඉදිරියට නමාගෙන අනිත් කකුල පිටුපසට නමා ගත්තාම තරමක් හෝ කය ඍජුව හිටිනවා. හැබැයි ඒත් සමබර නැහැ. මොකද කකුල් දෙක දෙවිධයකට තියෙන. එතකොට කය සමබර නැහැ. උකුල ප්‍රදේශය නිවැරදිව පිහිටන්නේ නැහැ. ටිකක් ඇමරිලා තමයි හිටින්නේ. ඊළඟට කකුල් දෙකම පැත්තෙන් පසුපසට නවා ගත්තාම ඒ කය ඍජුව හිටින්නේ එක පැත්තකට ඇලවිලා හිටින්න ඊළඟට කය කෙලින් තියාගන්න ලොකු ආයාසයක් ගන්නට වෙනවා. ඊටාම කලාතුරකින් අයට ටිකක් ශරීරයේ කෘෂ කෙට්ටු ඇතැම් මව්වරුන්ට පුළුවන් ඒ ඉරියව්වෙන් වැඩි පැත්තකට ඇලවෙන්නේ නැතුව වාඩි වෙන්න. නමුත් ඒ ඉරියව්ව තුළ කය ඍජුව හිටින්නේ නැහැ. ඒක ලොකු ආයාසයකින් තමයි කය නවාගෙන ඉන්නට වෙන්නේ. සැබෑවටම බද්ද අර්ධපරයන්කෙන් වාඩි වෙනකොට මව්පක්ෂයට යෝග්‍ය ක්‍රමේ තමයි කකුල් දෙකම පිටුපසට නවාගෙන ඒ මැදින් වාඩි වෙන එක. එතකොට ඒක ටිකක් පුහුණු වෙන්න ඕනේ. දැන් බද්ද පරයන්කය කියලා කිව්වට පద్මාසනයේ වාඩි වෙන්න හැම පුරුෂයෙකුටම පුළුවන් කමක් නැහැ. ඒක පුහුණුුනේ නැත්තම් කකුල් දෙක නමලා පුරුදුුනේ නැත්තම් ඒක කරන්න පහසු නැහැ. තමයි මව්පක්ෂයටත් ඒ කකුල් දෙක පිටුපසට නවලා මේ මැදින් වාඩි වෙනවා කියන එක ඒක පහසු නැහැ. හැබැයි අනුක්‍රමයෙන් පුරුදු වුණොත් ඒක කය ඍජුව වාඩි වෙලා ඉන්න ඉතාමත්ම පහසු ක්‍රමයක්. ඔය සමහරලාට අපි පොඩි දරුවෝ එහෙම දකින්නේ ගැහණු පිරිමි ભેදයක් නැතුව ඒගොල්ල කකුල් දෙකම පිටිපස්සට දාලා එමැද්දෙන් වාඩි වෙනවා. ඒ කුඩා කාලේ හොඳට අවයව හසුරවන්න පුළුවන් නිසා. ඉතින් වැඩිහිටි වෙනකොටත් ඒක බැරිකමක් නැහැ හුරු වුණොත් ඊළඟට කකුල් දෙක පිටුපසට නමාගෙන කෙලින්ම බිම වාඩි වෙන්න බැරි නම් ඒ මැදින් කුඩා කොට්ටයක් තියාගෙන පොඩ්ඩක් ඉහළට එසවෙන හැටියට වාඩි වුණොත් ඒත් අර කකුල් වලට ලොකු වෙහෙසක් නැතුව කය ඍජුව පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ අපි මේ කතා කරන්නේ වාඩි වීමේ ප්‍රශස්ත ක්‍රම වඩා නිවැරදි ක්‍රම. හැබැයි ඉතින් ඔය එක ක්‍රමයකටවත් වාඩි වෙන්න බැරි අය ඉන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඒගොල්ලෝ ආනාපාන සතිය නොකල අතහැරිය යුතුයි කියන එකද මේ කියන්නේ? එහෙම නෙමෙයි. ඒ එක ක්‍රමයකටවත් බැරි නම් පුටුවකින් වාඩි වෙලා කකුල් දෙක පහලට නවාගෙන කොන්ද ඍජුව තියාගෙන හරි භාවනා කරන්න උත්සාහ කරන්න. ඉතින් එහෙමත් කරන්න බැරි නම් අපි හිතමු රෝගියෙක් ඉන්නවා. ඇඳේ ඇලවෙලා එතකොට මේ සයන ඉරියව්ව විතරයි ඔහුට පවත්වන්න පුළුවන්. එතකොට ඔහුට ආනාපාන සතිය සම්පූර්ණයෙන් නොකළ යුතු කෙනෙක්ද? නෑ, ඒ සයන ඉරියව්වේ හරි ආනාපාන සතිය පවත්වන්නට උත්සාහ කිරීම වැදගත් වෙනවා සිහිය පිහිටුවා ගැනීම සහ කායානුපස්සනාව සඳහා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී දක්වන්නේ ඒ සඳහා යෝග්‍ය වූ ප්‍රසස්තම ක්‍රමය ඒ සඳහා පාරිසරික සාධක සකසා ගන්නවා නම් ආරණ්‍යයකට යාම වඩාම සුදුසුයි. මොකද එතන ගස් කොළන් වලින් පිරිච්ච පරිසරයක්, ජන ශූන්‍ය ප්‍රදේශයක්. ඊළඟට රුක් මුලකට යනවා නම් ඒක වඩාම සුදුසුයි. එහෙම නැත්නම් මහජනයා වැඩිපුර ගැවසෙන්නේ නැති ශුන්‍යාගාරයකට ශුන්‍යාගාර කියලා කියන්නේ ගාක් බඩු මුට්ටු වලින් පිරිච්ච නැති මහජනයා ගැවසෙන්නේ නැති හිස්කයක් කියන එක. ශුන්‍යාගාරය එතකොට ඒබඳු තැන් යෝග්‍ය වෙන්නේ ඇයි මේ ආශ්වාස ප්‍රශ්වාස වායුව ඊටාම හොඳ මට්ටමින් අම්ලකර වායුව එහෙම නැත්නම් ඔක්සිජන් වායුව ඊටාම හොඳ මට්ටමින් ලැබෙන පරිසරයක් නිසා. ඉතින් ඒ පරිසරය අපිට එහෙම ගොඩනගා ගන්න බැරි නම් අපිට තියෙන පරිසරය තුල අපි ඒ කටයුත්ත හැකි පමණින් ප්‍රගුණ කරන්නට වෑයම් කිරීම වරදක් කියන එක නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් පරිසරය මේ විදිහට සකස් කරගෙන ඊළඟට උජුම් කාය පල්ලංකං ආභුජිත්වා අර විදිහට පරයන්කය සකස් කරගෙන උජුම් කායං පනිදාය ශරීරය ඍජු කරගෙන ඒ කියන්නේ තුනටියෙන් ඉහළ කොටස හොඳට ඍජුව තිබුණොත් තමයි ආනාපාන සති භාවනාව හොඳට ප්‍රකෘතිමත්ව සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ ඒ මොකද ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්න ශ්වසන පද්ධතිය ශ්වසන පද්ධතිය බාධා නැතුව තියෙන්නට ඕන. එතකොට අපේ පෙනහළු හොඳට සැහැල්ලුවෙන් තියෙන්නට ඕන. පෙනහළු වලට යටින් තියෙන මහා ප්‍රාචීරය. එතකොට කය ඇද වුණොත්, කය වකුටු වුණොත්, කය නැවුණොත් අර මහා ප්‍රාචීරයෙන් තද වෙනවා පෙනහළු. එතකොට ස්වභාවික ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියකට වඩා ටිකක් විකෘති වෙච්ච රටාවකින් තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම නොවෙන්නට ඕන නිසා තමයි තුනටියෙන් ඉහළට කය සම්පූර්ණයෙන් ඍජුව තියාගන්නට කියලා කියන්නේ ආනාපාන සතිය සම්බන්ධ. දැන් මම මුලිනුත් කිව්වා බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය පිළිබඳව විතරයි මේ ඉරියව්ව සම්බන්ධ විශේෂ අවධානයක් කරන්නේ. නමුත් අද ගොඩක් දෙනා හිතනවා භාවනා කරන්න නම් අපි පරයන්කෙන් වාඩි වෙන්නම ඕන, ඇස් දෙක පියාගන්නටම ඕන, අතක් උඩ අතක් තියාගන්නටම ඕන, කය ඍජුව තියාගන්නටම ඕන. එහෙම හිතනවා හැම භාවනාවක් සම. නෑ එහෙම නෙමෙයි. සතර ඉරියව්වේම මේ සතිපට්ඨානය පුහුණු කරන විදිහක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. එයින් කායානුපස්සනාව කියලා කියන්නේ එක කොටසක්. ඒ එක කොටසෙත් ආනාපාන සති නැමැති කර්මස්ථානයේ ප්‍රගුණ කිරීමේදී තමයි මේ ඉරියව්වේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන්නේ. අනිත් හැම එකකටම ඒ පරයන්කෙන්ම අපි වාඩි වෙලා ඉන්නට ඕන. ඒ විදිහටම අපි මේ භාවනාව කරන්න ඕන කියලා එහෙම නියමයක් නැහැ. එතන ඒ ගැළපෙන ගැළපෙන ආකාරයෙන් අවස්ථාවෝචිතව යතහ යතවා පනස්ස කායෝ පනේහිතෝ හොති තතහ තතහනම් පජානාති කය යම් යම් ආකාරයකට පවතිනවනම් ඒ ඒ ආකාරයෙන් සිහිය පිහිටවාගෙන කටයුතු කරන්න කායानुපස්සනාවේදී පුහුණු වෙන්න ඕන. නමුත් ආනාපාන සතිය සම්බන්ධව මේ තමයි පරිසරය සහ කය සකස් කරගන්න යෝග්‍ය ක්‍රමය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට උජුම් කායම් පනිදාය. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ මොකක්ද? සිහිය ඉදිරියේහි පවත්වා ගන්නට ඕන කුමක් ඉදිරියේහිද? දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ වඩාම පහසුවෙන් එක් එක්කෙනාගේ නාසය තොල පිහිටලා තියෙන ආකාරය මත පුංචි වෙනසක් වෙන්නට පුළුවන්. හුස්ම වැටෙනවා. එහෙම නැත්නම් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන එක අපට පහසුවෙන්ම දැනෙන්නේ නාසයේ අග කොටසේ හෝ එහෙම නැත්නම් මේ තොලේ ස්පර්ශ වෙන ස්වභාවයත් එක්ක. එතකොට අපට පහසුවෙන් මේ වායු ධාරාව ස්පර්ශ වෙන්නේ මේ අභිමුඛයේ නාසාග්‍රේ හෝ තොල අග. අන්න එතන කෙරෙහි අවධානය යොමු කරගන්න. ඒක තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ. එතකොට මේ කාරණේ ගැනත් අපි මතක තියාගන්න ඕනේ. මේ ආනාපාන සති භාවනාවේදී පමණයි මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අභිමුඛයෙහි සිහිය පවත්වා ගැනීම. ඇයි? ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට අවශ්‍ය විදිහට. එහෙම නැත්නම් හැම භාවනාවකදීම අභිමුඛයේ සිහිය පිහිටුවා ගන්න කතාවක් නෙමෙයි. දැන් සමහර ස්වාමීන් වහන්සේලා මේ සම්බන්ධව කරන විග්‍රහයන් බැලුවෙන් පස්සේ ඒ හැම භාවනාවකදීම අභිමුඛයේ සිහිය පිහිටුවා ගන්නා ක්‍රමයක් පිළිබඳව. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ආනාපාන සතිය සම්බන්ධව විතරයි. ඒ කාරණේ විශේෂ කොට එහෙම නැතුව දැන් ඉරියාපත මානසිකාරයේ ධාතු මානසිකාරයේ ඒකකවත් අභිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන කතාවක් දේශනා කරන්නේ නැහැ. එතකොට මේ කරුණු පටලවා ගන්න නැතුව අපි පහසුවෙන් નિවරදිව තේරුම් බේරුම් කරගන්නට ඕන. දැන් එතකොට පරිසරය සකසා ගත යුතු નિවරදි ක්‍රමය පැහැදිලි කළා. කය පවත්වා ගත යුතු નિවරදි ක්‍රමය පැහැදිලි කළා. ඊළඟට සිහිය පිහිටුවා ගත යුතු ආකාරය පැහැදිලි කළා. ඒ සියල්ලක්ම සකස් කරගෙන සෝ සතෝව අස්ස සතේ සතෝ පස්ස සතේ ඒ තනත්තා කවුද ඒ තනත්තා කියන්නේ මේ සසර බිය දකිමින් මේ කායානුපස්සනා සතිපට්ඨානය ආරම්භ කරන මේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්නා වූ තනත්තා සතෝව අස්ස සතේ සතෝ පස්ස සතේ ඒ තනත්තා සිහියෙන්ම ආශ්වාස කරන්නට උත්සාහ කරනවා සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නට උත්සාහ කරනවා ආස්වාස කිරීම ප්‍රස්වාස කිරීම දෙකම සිහියෙන් යුක්තව. එතකොට කොහොමද ඒක සිහියෙන් කරනවා කියලා කියන්නේ? ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ඒක සිහියෙන් කරන විදිහ තවදුරටත් පැහැදිලි කරනවා. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානා. දීර්ඝ වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා නම් දීර්ඝ වශයෙන් ආස්වාස ප්‍රස්වාස කරන බව පජානාති නුවණින් දැනගෙන සිහියෙන් නුවණින් දැනගෙන තමයි ඒ කාර්ය සිද්ධ කරන්නේ. දීර්ඝ වශයෙන් ප්‍රස්වාස කරනවා නම් ඒ බව සිහියෙන් නුවණින් දැනගෙන තමයි ප්‍රස්වාස කරන්නේ. එතකොට දැන් අපි මීට ඉහතදී සිහිපත් කළා සිහිය ගැන කතා කරනකොට සිහිය කියලා කියන්නේ හුදෙක් අරමුණ පිළිබඳ අවධානය පැවැත්වීම විතරක් නෙමෙයි. ඒ අරමුණ සහ මානසික ක්‍රියාවලිය කියන මේ දෙකම. ඒ කියන්නේ යම් අරමුණක් සිතින් අරමුණු කරනකොට අරමුණේ ස්වභාවය වගේම සිත විසින් ඒ අරමුණට ප්‍රතිචාර දක්වන ආකාරයත් ඒ ඒ දෙකම ගැන අපේ අවධානය තිබිය යුතුයි. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අර අරමුණ ගැන අවධානය පවත්වාගෙන ටිකක් වෙලා යනකොට අපේ මනස වෙනත් වෙනත් අරමුණුත් එක්කලා ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා වෙනත් දිශාවකට යොමු වෙන්නට පුළුවන් ඒ නිසා තමයි මුලින්ම පැහැදිලි කරන්නේ කායේ කායානුපස්සී විහෙරති ඒ කය කෙරෙහි සිහිය පිහිටුවාගෙන තමයි කය අනුව බැලිය යුත්තේ කය කෙරෙහි සිහිය පිහිටවා ගත්තොත් පමණයි කය අනුව බැලීමේ ක්‍රියාව සාර්ථකව කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය එහෙම නැත්නම් වායු ධාරාව ස්පර්ශ වෙන තැන විශේෂයෙන් සිහිය පවත්වාගෙන අවධානය පවත්වාගෙන ඒ ක්‍රියාවලිය ගැන සිහියෙන් නුවණින් බැලීම විමසා බැලීම. එතකොට අපි පෙර දිනක සිහිපත් කළා මේ ආනාපාන සතිය අපිට දෙවිධයකින් කරන්නට පුළුවන් භාවනාවක් එහෙම නැත්නම් කමඨාණක්. මොකද්ද දෙවිධය කිව්වේ සමත විදර්ශනා. සමත භාවනා වශයෙන් මේ ආනාපාන සතිය පුහුණු කරනවා නම් ඒ තැනත්තා අර ආස්වාස ප්‍රස්වාසයේ එක් තැනක් නාසිකාග්‍රේ හෝ තොල අග හෝ ඒ ස්පර්ශ වෙන එක්තැනක අවධානය පිහිටුවා ගන්නට වෑයම් කරන්න. හැබැයි පටලවා ගන්න එපා එක් තැනක් කියලා කිව්වහම නාසය ගැන නෙමෙයි සිහි කරන්න. නාසය ස්පර්ශ වෙන හුස්ම රැල්ලයි. තොල අග නම් හැපෙන්නේ තොල අග නෙමෙයි ස්පර්ශ කරන්නේ තොල අග හැපෙන වායු ධාරාවයි. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපට අවකාශයේ වායුව තියෙනවා කියලා දැනගන්නට අපට පුළුවන් වෙන්නේ එක්කෝ ඇඟේ ස්පර්ශ වුණොත් නැත්තම් මේ ගහ කොළ ආදිය සෙලවෙන ආකාරය. ඒතර අපිට සෙලවෙනවා පෙනෙන්නේ ගහේ කොළය. එහෙම නැත්තම් අත්ත. අත්ත සෙලවෙනවා පෙනෙන්නේ වායුව නිසයි කියලා අපි හඳුනා ගන්නවා. ඊළඟට කය ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය අපිට දැනෙනවා. හැබැයි ඒ ස්පර්ශයත් එක්කලා අපි වායුව හඳුනා ගන්න. අන්න ඒ විදිහට නාසිකාග්‍රය හෝ තොල අග සිහිය පිහිටුවා ගන්නකොට තොල හෝ නහය නෙමෙයි අරමුණු කරන්නේ එහි ස්පර්ශ වෙන්නා වූ වායු ධාරාවයි. ඒතර සමතයක් වශයෙන් ප්‍රගුණ කරනවා නම් ඒතනත්තා වෙනත් කරුණු වලට අවධානය යන්නට නොදී Tamanගේ අවධානය පවත්වා ගන්නවා හැම විටම අර වායු ධාරාව ස්පර්ශ වෙන එකම ඉලක්කයක එකම අරමුණක වෙනත් වෙනත් කරුණු සිහියට එනවනම් ඒ වෙනත් කරුණකට අවධානය යොමු වෙනවයි කියන බව දැනුණු සැනින්ම වහාම නැවත අදාළ අරමුණට අවධානය පිහිටුවා ගත යුතුය. හැබැයි විදර්ශනාව අපි ප්‍රගුණ කරනකොට විදර්ශනා වශයෙන් අපි ආනාපාන සතිය ප්‍රගුණ කරනකොට අපට එක තැනක්ම කියලා නියමයක් නැහැ. සමස්ත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කෙරෙහිම අපට පුළුල් වශයෙන් අවධානය යොමු කරන්නට පුළුවන්. එතකොට ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරනවා කොහොමද දීර්ඝ වශයෙන් හුස්ම ගන්නකොට ඒ බව සිහියෙන් තේරුම් අරගෙන හුස්ම ගන්නවා දීර්ඝ වශයෙන් ප්‍රශ්වාස කරනකොට ඒ කෙරෙහි සිහිය පිහිටුවා ගන්න. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්ස සමිති. කෙටියෙන් හුස්ම ගන්නකොට හුස්ම කෙටි වෙනකොට ඒ කෙටි බව දැනගන්නවා කෙටි ප්‍රස්වාසයක් කරනකොට ඒ ප්‍රස්වාසයේ කෙටි කියලා දැනගන්න. දැන් මෙහෙම කිව්වහම සමහරු ආනාපාන සති භාවනාව කරද්දී විමසනවා ස්වාමින් වහන්ස දැන් මේ කෙටියෙන් හුස්ම ගන්න දීර්ඝව හුස්ම ගන්න එහෙමත් කරන්න ඕන නේද? නෑ එහෙම කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. හුස්ම පාලනය කරන දැන් මේ අර යෝග භාවනාවලදී තියෙන්නේ ප්‍රාණයාම කියලා. ප්‍රාණයාම කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ එක එක ක්‍රමයට පුහුණු කරනවා. එක එක ක්‍රමයට පුහුණු කරනවා. එක නාස් පුඩුවක් වසාගෙන එකකින් විතරක් හුස්ම ගන්නවා පිට කරනවා. එකකින් හුස්ම අරගෙන අනිත් නාස් පුඩුවෙන් පිට කරනවා. වේගින් ශනිකව ශනිකව හුස්ම අරගෙන පිට කරනවා. ඊළඟට හුස්ම අරගෙන රඳවා තියා ගන්නවා. ඊළඟට පිට කරලා හුස්ම නොගෙන රඳවා තියාගන්න ඒක ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ අභ්‍යාස ක්‍රමයක්. ඒ ප්‍රාණයාමයේදී सिद्ध කරන්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ අභ්‍යාස කිරීමක් නෙමෙයි. සිදුවෙන ආස්වාස ප්‍රස්වාසය සිහියෙන් දකින්නට නුවණින් අවබෝධ කරගන්නට වෑයම් කිරීමක්. ඒ නිසා මෙතනදී ආස්වාස ප්‍රස්වාසයේ හසුරුවන්නේ නැහැ. කෙටියෙන් හුස්ම ගන්න ඕන, දිගට හුස්ම ගන්න ඕන, එහෙම කියලා හසිරවීමක් කරන්නේ නැහැ. ස්වභාවිකව ක්‍රියාත්මක වෙන වායු ධාරාව පිළිබඳවයි අපේ අවධානය පවත්වා ගන්න. ඒ නිසා හුස්ම දීර්ඝව වැටෙනවද කෙටියෙන් හුස්ම වැටෙනවද කියන එක ඒ අවස්ථාවේ කායික අවශ්‍යතාවයත් එක්කයි සිද්ධ වෙන්නේ. ඒක අපි හසුරවන්න යන්නේ හැබැයි සිහියෙන් තේරුම් ගන්නවා නුවණින් අවබෝධ කරගන්නවා දැන් වායු ධාරාව දීර්ඝ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ දැන් වායු ධාරාව කෙටියනොයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක සිහියෙන් වටහා ගැනීම පිළිබඳවයි මෙතන කතා කරන්නේ. ඊළඟට පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති පස්සම්භති කියලා කියන්නේ සැහැල්ලු වෙනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසය සැහැල්ලු කරමින් ඒ හුස්ම ගන්නවා සැහැල්ලු කරමින් හුස්ම පිට කරනවා. ඒ පිළිබඳව අවධානය පවත්වා ගන්න. ඒ කියන්නේ අපි ටික වෙලාවක් ආනාපාන සතිය ප්‍රගුණ කරනකොට ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරගන්නකොට අපි කවුරුත් අත්දකලා තියෙන පොදු කාරණයක් තමයි ආස්වාස ප්‍රස්වාසයේ රළු බව ටික ටික අඩු වෙලා ඊටාම සියුම් වෙනවා. එතකොට ඒ සියුම් කරන්නට උත්සාහ කරනව නෙමෙයි සියුම් වෙනවා. ඒ සියුම් විදිහට ආස්වාස ප්‍රස්වාස කිරීම තමයි සැහැල්ලු බව. එතකොට පස්සම්භති කියලා කියන්නේ ඒකයි. ආස්වාස ප්‍රස්වාස කය සැහැල්ලු කරමින් එහෙම නැත්නම් සැහැල්ලු වෙමින් යන අවස්ථාවේදී හුස්ම ඉහළට ගැනීම ඒ වගේම පිට කිරීම කියන කාරණේ තමයි පස්සම්භයං කාය සංකාරං කාය සංකාර කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. ඒක ඇයිද කාය සංස්කාර කියලා හඳුන්වන්නේ? ඔව් කය පැවැත්වීමේ ප්‍රධාන සාධකය. චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාර කියලා තුනක් තියෙනවා. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. වචී සංඛාර කියලා කියන්නේ මොකද්ද? විතක්ක ਵਿਚාර චෛතසික දෙක. චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා. සංඥාව සහ වේදනාව ක්‍රියාත්මක වුණොත් විතරයි සිත රඳා පවතින්නේ. යම් අවස්ථාවක සංඥා වේදනා නිරුද්ධ කරන්නට පුළුවන් නම් එතනින් එහාට සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සංඥා වේදනා දෙක නිරුද්ධ කරන්නට පුළුවන් එක් අවස්ථාවක් තියෙනවා ඒ කොමක්ද සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. ඉතින් එතනට පැමිණෙන්නට අෂ්ට සමාපත්තියම උපදවලා තියෙන්නට ඕන රූපාවචර ධාන හතරයි අරූපාවචර ධාන හතරයි මේ අටම උපදවපු කෙනෙකුට පුළුවන්කම තියෙනවා නේව සංඥා නා සංඥා සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති මට්ටමට සංඥාව සියුම් කරන්න. එහෙම සියුම් කරන්න පුළුවන් හැකියාව ඇති කෙනෙක් අනාගාමී ඵලයට හෝ අරහත් ඵලයට පැමිණිලා සිටිනවා නම් උන්වහන්සේට චිත්ත අදිෂ්ඨානයක් කරන්නට පුළුවන් ඒ සංඥා දැනෙන නොදැනෙන මට්ටමින් ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාව සම්පූර්ණයෙන් නවතින්නට යම්කිසි නිශ්චිත කාලයක් අදිෂ්ඨාන කරලා ඒ සිතේ ක්‍රියාකාරීත්වය නවත්තනවා. ඒක කරන්නට සුදුසුකම් දෙකක් තියෙන්නට ඕනේ. පළමු සුදුසුකම තමයි මේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වා ධාන ප්‍රගුණ කරලා තියෙන්නට ඕනේ. මේව සංඥා නාසඤ්ඤායතනෙට සමවදින්නට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ සුදුසුකම තමයි අනාගාමී ඵලය හෝ අරහත් ඵලය සාක්ෂාත් කරලා තියෙන්නට ඕනේ. ඔය සුදුසුකම් දෙකම ඇති කෙනෙකුට චිත්ත අධිෂ්ඨානයක් කරන්නට පුළුවන්. අර සංඥා වේදනා දැනෙන නොදැන්න මට්ටමින් ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාව නිරුද්ධ වෙන්න එය තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියයි කියලා කියන්නේ ඒ අවස්ථාවේදී සිත නිරුද්ධ වෙනවා. ඇයි චිත්ත සංඛාර නිරුද්ධ කරන නිසා සංඥා වේදනා දෙක නිරුද්ධ වෙනවා. තව අවස්ථාවක් තියෙනවා උත්පත්තිමය වශයෙන් මේ කාර්ය සිද්ධ වෙන අවස්ථාවක් ඒ තමයි අසඤ්ඤ තලය. අසඤ්ඤ තලයේ උත්පත්ති ලැබනකොට චතුර්ථ ධානයේ දක්වා ධාන ප්‍රගුණ කරපු කෙනෙක් මේ සිත තියෙන නිසා තමයි සියලු පීඩාවන් ඇති වෙන්නේ. ඒ නිසා සිත නොතිබෙනවා නම් හොඳයි. මේ සිතට නිന്ദා වේවා කියලා සිත ප්‍රතික්ෂේප කිරීමේ යම්කිසි අභ්‍යාසයකට මනස පුහුණු කරනවා. බොහෝ කොට ඒවා සිද්ධ වෙන්නේ අබුද්ධෝත්පාද කාලවල මොකද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නැහැ ඒ නිසා විමුක්තියක් පිළිබඳව නිවනක් පිළිබඳව පැහැදිලි දේශනාවක් ඇහෙන්නට නැහැ නමුත් ගුණධම් වඩන ඇතැම් අයට දැනෙන්න ගන්නවා මේ සිත තියෙන තාක්කල් මේ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය නවතින්නේ නැහැ අරමුණු ගන්න ගන්න තමයි මේ සියලු කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ ඉතින් මේක කොහොමද නවත්තන්නේ කියලා කල්පනා කරනකොට ඒ අයගේ මනසට වැටහෙන එක ක්‍රමයක් තමයි සිත නැවැත්තුවොත් මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. ඒ නිසා ඒ අය චතුර්ථ ධානය දක්වා ධාන උපදවාගෙන ඉන්නහට සිත ප්‍රතික්ෂේප කරන ආකාරයෙන් මනස පුහුණු කරනවා. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් හැටියට චතුර්ථ ධානය නිසා බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබනවා. හැබැයි සිත ප්‍රතික්ෂේප කරන නිසා සංඥා නිරුද්ධ වෙනවා. එතකොට එතන අසඤ්ඤ තලය සංඥාව ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා එහි සිත නිෂ්ක්‍රීයයි. ඔය අවස්ථා දෙක තමයි සිත නිෂ්ක්‍රීය කරන අවස්ථා. ඇයි ඒ සිත නිෂ්ක්‍රීය වෙන්නේ? චිත්ත සංඛාරය නිෂ්ක්‍රීය වෙන නිසා. එතකොට චිත්ත සංඛාරය කියලා කියන්නේ කොමක්ද? සංඥා වේදනා දෙක. වචී සංඛාර කියලා කියන්නේ වචන උත්පාදනය කිරීමේ මූල ශක්තිය. ඒ ඇති කරන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකෙන්. එතකොට ප්‍රථම ධානයේ විතක්ක ਵਿਚාර වලින් යුක්තයි. ද්විතීය ධානයට යනකොට විතක්ක ਵਿਚාර වූපසම විතක්ක ਵਿਚාර සංසිඳිලා. එතකොට ප්‍රථම ධානයට යනකොට ඒතනත්තා මනසින් හෝ වචන වශයෙන් යම් යම් දේවල් මෙනෙහි කරන්න පුළුවන්. දැන් අපි හිතමු සියලු සත්වෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියලා ඒ මානසික වශයෙන් වචනේ පවත්වන්නට පුළුවන් මානස වශයෙන්. හැබැයි ද්විතීය ධානයටපත් වෙනකොට ඒ ස්වභාවයත් නිරුද්ධ වෙනවා. එතනින් එහාට වචන මතුවීමක් වෙන්නේ නැහැ. එතනින් එහාට ගැඹුරු ඒකාග්‍රතාවය තුළින් අරමුණ දිහා බලනවා සිහියෙන් බලනවා නුවණින් වටහා ගන්නවා වචන වාක්‍ය මොකුත් නැහැ දැන් අපි හුඟක් දේවල් තේරුම් ගන්නකොට අපි දන්න භාෂාවෙන් නේ ඒක තේරුම් ගන්න උත්සාහ කරන. ඇත්තටම යමක් තේරුම් ගන්න භාෂාවක් ඕන නැහැ. නමුත් අපි පුරුදු වෙලා තියෙන්නේ වාක්‍ය වශයෙන් තමයි හිතලා තේරුම් ගන්න. ඒ නිසානේ අපිට වෙනත් භාෂාවකට දේවල් පරිවර්තනය කරගන්නකොට අපි හිතමු දැන් ඉංග්‍රීසියෙන් යමක් කියනකොට ගොඩක් දෙනා පුරුදු වෙන්නේ සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කියන්නේ. එතකොට භාෂා දෙකක් අතර පටලැවෙනවා. එහෙම අවශ්‍ය නැහැ. ඒක නෙවෙයි නිවැරදි ක්‍රමය. ඒ අපට සිතන්න තේරුම් ගන්න භාෂාවක් ඕනේ. ඒක සිහියෙන් නුවණින් කෙරෙන කාර්යය. ඒක ඊට පස්සේ වෙනත් භාෂාවකට අපි පරිවර්තනය කරන එහෙම නැත්නම් වෙනත් භාෂාවක් තුලින් ඒ අදහස පිට කරන්න තමයි අපට වචන අවශ්‍ය වෙන්නේ. ඉතින් ද්විතීය ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙක සංසිඳෙනවා. එතකොට අර මානස වශයෙන්වත් වචන උච්චාරණය කිරීමක් නැතිව ඊටාම තදින් සිහිය සහ ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්නට පුළුවන් වෙනවා. එතකොට ඒ නිසා වචන මතු කරන වචන නිර්මාණය කරන නිෂ්පාදනය කරන මූලික ශක්තිය නිසා විතක්ක ਵਿਚාර දෙක හඳුන්වනවා විතක්ක ਵਿਚාර කියන්නේ මොනවද විතක්ක කියලා කියන්නේ අරමුණට සිත යොමු කිරීම විචාර කියලා කියන්නේ අරමුණෙහි සිත පැවැත්වීම හැසිරවීම. එතකොට නැවත නැවත අරමුණට සිත යොමු කිරීම සහ අරමුණෙහි හැසිරවීම කියන මේ காரணා දෙකෙන් තමයි වචන උත්පාදනය කරන්නේ. ඒ නිසා ඒ දෙක හඳුන්වනවා වචී සංඛාර හැටියට. ආස්වාස ප්‍රස්වාසයෙන් තමයි කය පවත්වන්නේ. යම් මොහොතක ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නවතිනවා නම් එතනින් එහාට පුද්ගලයාගේ කය පවත්වන්නට බෑ. කය නිරුද්ධ වෙනවා. මරණයටපත් වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කය දීර්ඝ ආයුෂක් ඇති එකක් නෙමේ අල්ප ආයුෂ ඇත්තක් කුමක් මතද මේ කය පවතින්නේ අස්සාස පස්සාසූපනිබද්දංච මේ කය රඳා පවතින්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මතයි ඒ ආස්වාස් ප්‍රස්වාස ක්‍රීමේ ක්‍රියාවලිය නැවතුනොත් සම්පූර්ණයෙන්ම පුද්ගලයාගේ කය කයේ ප්‍රාණ ශක්තිය ජීව ගුණය නිරුද්ධ වෙලා කය අභාවයට යනවා. එහෙමනම් කය නඩත්තු කිරීමේ කය පැවැත්වීමේ මූලික මූල ධර්මය නිසා මූල ශක්තිය නිසා ආස්වාස ප්‍රස්වාසය හඳුන්වනවා කාය සංඛාර කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්කති. ඒ කාය සංස්කාරය, කය නඩත්තු කිරීමේ මූල ශක්තිය ටිකෙන් ටික සංසිඳෙමින් ඒ සංසිඳී යන අවස්ථාවේදී ආස්වාස ප්‍රස්වාස කරන ස්වභාවය සිහියෙන් නුවණින් දැකිය යුතු ආකාරය තමයි පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිත සික්කතේ පස්ස සිස්සාමිත සික්කතේ කියලා දක්වනවා. ඊළඟට සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කතේ. සමස්ත ආස්වාස ප්‍රස්වාස කය දකිමින් මෙනෙහි කරමින් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙහි නිරත වෙනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසය ස්වභාවිකව ක්‍රියාත්මක වෙනවා. ඒ සමස්ත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිහියෙන් නුවණින් දැක ගන්නවා. කොහොමද ඒක කරන්නේ? ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ආස්වාසයේ කොයිතරම් කෙටි වුණත් දිගු වුණත් ඒ ආස්වාසයක ආරම්භයක් තියෙනවා මැදක් තියෙනවා අවසානයක් තියෙනවා ඒ හට ගැනීම ස්ථිතිය නිරුද්ධ වීම කියන මේ අවස්ථා තුනම හරියට පැහැදිලිව අරමුණු කරමින් එතකොට අපට ගිලිහෙන්නේ නැහැ. එතකොට තමයි හොඳටම පැහැදිලිව මේක දීර්ඝ හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා අපට දැනෙන්න ගන්නේ ආරම්භයයි මැදයි අවසානයයි කියන මේ අවස්ථා තුනම හරියට අවධානයට යොමු වෙනවා නම් පමණයි. අන්න ඒ විදිහට මුල මැද අග කියන අවස්ථා තුනම අවධානයට ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා නම් ඒ තනත්තා සබ්බකාය පටිසංවේදී සමස්ත ආස්වාස කය පිළිබඳව දැනුවත් වෙමින් අවධානය පවත්වමින් සිහිය පවත්වමින් ඒ සතිපට්ඨානය සිදු කරන කෙනෙක් වෙනවා ඊළඟට අපි සිහිපත් කළා දැන් අර සමත විදර්ශනා වශයෙන් ආනාපාන සතිය දෙආකාරයකින් ප්‍රගුණ කරන්න පුළුවන්. එහි සමත භාවනාවක් හැටියට ආනාපාන සතිය ප්‍රගුණ කරනවා නම් ඒතනත්තා ආස්වාස ප්‍රස්වාසයේහි එක් තැනක දැනෙන එක් ස්වરૂපයක් තමයි අවධානයට ලක් කරන්නේ මොකද වෙනත් වෙනත් ස්වરૂප ගන්නට ගියොත් එතන ඒකාග්‍රතාවය ගිලිහෙනවා ඒකාග්‍රතාවයයි කියලා කියන්නේ මොකක්ද අරමුණක් එක් ස්වરૂපයකින් ගැනීම. දැන් ඒකාගතාවය ගැන අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව පැහැදිලි කරනවා. දැන් ඔන්න අපි මෙතන වාඩි වෙලා ඉන්නවා. ඉන්නකොට මේ ඉදිරිපස ඉන්න මව්වරුන්ට අපේ රූපය ඍජුව එක් ආකාරයකින් දැర్శනය. දැන් මේ පැත්තේ ඉන්න මව්වරුන්ට අපේ රූපය පැත්තෙන් වෙනත් ආකාරයකට දැర్శණය. මේ පැත්තෙන් ඉන්න මව්වරුන්ට ඒ පැත්තෙන් අපේ රූපය වෙනත් ආකාරයි. පිටිපස්සෙන් හිටියොත් තව උඩින් බැලුවොත් තව විදියට. තව මේ එක් එක් කෝණයන්ගෙන් බැලුවොත් මේ එකම රූපය අපට විවිධ ක්‍රම වලින් ගන්නට පුළුවන්. දැන් අර කුඩා කාලේ අපි පාසල් යනකොට අපිට මතකයිනේ මේ වගේ මල් පෝච්චියක් හරි තැඹිලි ගෙඩියක් හරි මේසෙ උඩ තියලා චිත්‍ර ගුරුවරයා අපිට කියන්නේ ඔක තම තමන් ඉන්න තැනට පේන හැටියට අඳින්න කියලා. ඒතර එක එක්කෙනා අඳින්නේ එක එක විදිහට. ඇයි Tamanට පේන විදිය. මෙහෙම එක් අරමුණක ගත හැකි ස්වરૂපයන් අසංඛ්‍ය ගණනක් තියෙනවා. ඒ රූපයම එක එක විදිහට ගන්න පුළුවන් විදි, ගන්න පුළුවන් පැති. දැන් මේ හැම විදිහකින්ම අරමුණු කරන්නට ගියොත් එහෙම සිතට ඒ අරමුණ ගන්න බෑ. වික්ෂිප්ත වෙනවා. ඒ නිසා ඒකාග්‍රතාවය සබ්බ චිත්ත සාධාරණ චෛසිකක් හැම සිතකම ඒකාග්‍රතාවයේ තිබිය යුතුයි. මොකටද? අරමුණ එක් ස්වરૂපයකින් පමණක් ගන්නට පුළුවන් වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි අරමුණ ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් අපි හිතමු දැන් ඒවා පරේෂණ හැටියටත් කරලා තියෙනවා ඒ වගේම වෙළඳ උපාය මාර්ග හැටියටත් ඒවා පාවිච්චි කරනවා එකම භාණ්ඩේ එකම නිෂ්පාදනයක් විතරක් වෙළඳපොලේ අපි හිතමු අපි බඩු ගන්න ගියන් පස්සේ ඒ භාණ්ඩේ එකම වර්ගයේ නිෂ්පාදනයක් විතරයි තියෙන්නේ. තිබුණොත් අපි ගියා අපේ අවශ්‍යතාවයත් එක්ක ඒක මිලදී ගත්තා ආවා. ඒ භාණ්ඩේ නිෂ්පාදන දෙකක් තිබුණොත් දෙවර්ගයක් තිබුණොත් අපි ඒක ගන්නවද මේක ගන්නවද කියලා ටිකක් වෙලා අරකත් අතගාලා බලනවා මේකත් අතගාලා බලනවා ඒකේ ගාන අහනවා මේකේ ගාන අහනවා ඊට පස්සේ අර තියෙනේවා කියවලා බලනවා දැන් අපිට තීරණයකට එන්නට ටිකක් කල් ගත වෙනවා අපි හිතමු ඒ භාණ්ඩයම නිෂ්පාදන 25ක් විතර තියෙනවා. දැන් මොකද කරන්නේ? එහෙම වෙනකොට භාණ්ඩ විකිණෙන්නේ නැහැ. ඇයි විකිනෙන්නේ නැත්තේ? අරකත් බලනවා මේකත් බලනවා මේකත් බලනවා අර 25ම බලලා ඉවරනකොට මේක එපා වෙලා ඊට පස්සේ තීරණයකට එන්න බෑ. පස්සේ ගන්නවා කියලා හිතාගෙන යනවා. දැන් ඔය සමහර වෙලාවට ප්‍රසිද්ධම කාරණයක් නේ මේ කාන්තාව ඇඳුම් තෝරන්න ගියාම කියලා. ඒ මොකද්ද වෙන්නේ? අර තෝරන්න දේවල් වැඩි වෙච්ච ගමන් තියෙන්නේ එකයි නම් Tamange අවශ්‍යතාවයත් එක්කලා ගියා ඒක ගත්තා ආවා. හැබැයි ඒකේ ස්වરૂපයන් එහෙම නැත්නම් නිෂ්පාදනයන් වැඩි වෙනකොට විචිත්‍රත්වය වැඩි වෙනකොට හැඩ වැඩි වෙනකොට වර්ණ වැඩි වෙනකොට මනසට තීරණයක් ගන්න බෑ දැන් මේකෙන් කොයිකද මට ඕන කොයිකද ගන්නෙ මොකද අපි යන්නේ පැහැදිලිවම මෙන්න මේකයි කියලා තීරණයක් අරගෙන නෙවෙයිනේ එතනට ගිහිල්ලා නේ තීරණය කරන්න උත්සාහ කරන්නේ ಜಾති වැඩි වෙනකොට තීරණයකට එන්න බෑ අර ඔක්කොම ඇදලා ඇදලා බලලා නෑ පස්සේ ගන්නවා එහෙම නැත්නම් එහා කඩෙන් ගන්නවා කියලා ඒ කඩේටත් යනවා මේක කාන්තාවන්ගේ විතරක් කාරණයක් නෙමෙයි මේක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි කාටත් සිද්ධ වෙන පොදු සංසිද්ධියක් ඒක වෙන්නේ අරමුණු වැඩි වෙනකොට අරමුණු වැඩි වෙනකොටත් ඒක වෙනවා එකම අරමුණ විවිධ පැතිවලින් ගන්න පුළුවන් වෙනකොටත් ඔය සංසිද්ධියම අපට වෙනවා. ඒ නිසා සෑම සිතකම ඒකග්ගතා චෛතසිකේ නොතිබුණොත් අරමුණ ගන්න සිතට නොහැකි වෙනවා ඒ විදිහටද මේ විදිහටද මේ විදිහටද කියලා හිත හිත ඉන්න බෑ සිත ඇති වෙච්ච සැනින් නිරුද්ධ වෙනවා. ඒ ඇති වෙච්ච සැනින් වේගවත්ව නිරුද්ධ වෙනකොට ඒ සැනින් අරමුණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ සඳහා තමයි ඒකාග්‍රතාව කියන ගුණය සෑම සිතකම පිහිටලා තියෙන්නේ. නමුත් සෑම සිතකම පිහිටලා තියෙන ඒකාග්‍රතාව ගුණයට අපි සමාධි කියලා කියන්නේ ඇයිද ඒකට සමාධිය කියන්නේ නැත්තේ? දැන් පළමු සිතෙන් අපි හිතමුකෝ දැන් අපි නිවසක් දිහා බලාගෙන ඉන්නවා කියලා. නිවස දිහා බලාගෙන ඉන්නකොට ඔන්න පළමු සිතෙන් ඒ නිවසේ හැඩය අරමුණු කරනවා. හැඩය විතරයි ගන්නේ. ඊළඟ සිතෙන් හැඩය ගන්න නැතුව ඒකේ වර්ණය ගන්න පුළුවන්. ඊළඟ සිතෙන් ඒකේ දිග පළල ගන්න පුළුවන්. ඊළඟ සිතෙන් ඒකේ උළුවස් අරමුණු කරන්න පුළුවන්. ඊළඟ සිතෙන් ජනේලය අරමුණු කරන්න පුළුවන්. ඊළඟ සිතෙන් වහලය අරමුණු කරන්න පුළුවන්. දැන් හැම සිතකම ඒකාග්‍රතා චෛසිකේ තියෙන නිසා එක ස්වરૂපයකින් තමයි ගන්නෙ. හැබැයි ඒ සිත ඇති වෙලා නිරුද්ධ වුනහම දෙවන සිතෙන් වෙනස් ස්වરૂපයකින් ගන්න පුළුවන්. තුන්වෙනි සිතෙන් වෙනස් ස්වરૂපයකින් ගන්න පුළුවන්. එහෙම වුණහම අපේ සිත වික්ෂිප්ත වෙනවා. ඇයි? එක්සිතක අරමුණ ගැනීමේ හැකියාව තිබුණට චිත්ත පරම්පරාව ගත්තාම ඒ චිත්ත පරම්පරාවේ ගොනුවක් නැහැ. එක එක සිත් වලින් එක එක විදිහට අරන් තියෙන. සමාධිය කියලා කියන්නේ අර හැම සිතකින්ම මුලින්ගත්තු එක් ස්වરૂපයම නැවත නැවත ගන්නට සිත පුහුණු කරනවා. ඒ කියන්නේ පළමු සිතෙන් ගෙයි හැඩය නම් ගත්තේ ඊළඟ සිතෙනුත් ගෙයි හැඩයම ගන්නවා. ඒ ගත්තු විදිහටම. ඊළඟ සිතෙනුත් ගෙයි හැඩයම අරමුණු කරනවා. ඊළඟට පහළ වෙන සිතනොත් ගෙයි හැඩයම අරමුණු කරන. දැන් සිත් බොහෝ ගණනකින් එකම අරමුණ එකම ස්වરૂපයෙන් ගන්නට සිත පුහුණු කරන. අන්න එහෙම පුහුණු කළාම තමයි ඒකාග්‍රතාවය දියුණු කළයි කියලා කියන්නේ. ඒකට තමයි අපි සමාධි කියලා කියන්නේ. නැතු අර එක් එක් සිතේ අරමුණ ගන්නට පුළුවන් ඒකාග්‍රතාවය සමාධි කියලා හඳුන්වන්නේ නැහැ. එක හිතකින් ඒ අරමුණ ගත්තට එසැනින්ම සිත නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණා ඊළඟ සිතෙන් වෙනත් විදිහකට ගන්නකොට චිත්ත පරම්පරාව ගත්තාම ඒ පරම්පරාව විසිරිලා වික්ෂිප්තයි. ඒකාග්‍ර නැහැ. එතකොට සමස්ත චිත්ත පරම්පරාවෙන්ම එක අරමුණක් අරමුණු කළොත් අන්න එතන ඒකාග්‍රතාවයේ ප්‍රබලයි එතන සමාධිය ප්‍රබලයි. එතකොට තමයි අපි අර උදාහරණයක් හැටියට පෙර දිනේ සිහිපත් කළේ අපි වාහනයක වේගෙන් යනකොට වාහනේ ජනේලයෙන් පිටත බැලුවෙන් පස්සේ අපට විවිධ අරමුණු පෙනෙනවා. ගස් කොළන්, ගෙවල් දොරවල්, මිනිස්සු ඊළඟට දැන්වීම් පුවරු එකක්වත් පැහැදිලිව අපට සටහන් ගන්න බෑ මේ එකක් පෙනිලා ඉක්මනින් ඒක ඉක්මිලා ගිහිල්ලා ඊළඟ එක පෙන්වනවා ඉක්මනින් ඒක ගිහින් ඊළඟ එක පෙන්වනවා අන්න ඒ වගේ තමයි අපේ සිත වික්ෂිප්ත වෙනකොට සිද්ධ වෙන්නේ හැබැයි අපිට වේගය අඩු කරන්න අඩු කරන්න එකක වැඩි වෙලාවක් අවධානය පවත්වා ගන්න පුළුවන් ඊට පස්සේ වාහනේ නවත්තනවා නවත්තලා අර නාම පුවරෝ දිහා බැලුවෙන් පස්සේ හොඳටම පැහැදිලිව පේන්නට ගන්නවා මෙහි තියෙන කාරණා මේකයි සටහන් මේකයි කියලා තියෙන මේකයි හැමදේම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. ගහක් දිහා බැලුවොත් ඒ ගහේ ගති ලක්ෂණ, පුද්ගලයෙක් දිහා බැලුවොත්, නිවසක් දිහා බැලුවොත් හැම තොරතුරක්ම ගන්නට පුළුවන්. ඇයි වැඩි වේලාවක් එකම දිහා බලාගෙන ඉන්න නිසා. අන්න වගේ තමයි සිතට සෑම සිතකින්ම සමස්ත චිත්ත පරම්පරාවෙන්ම එකම අරමුණ එකම ස්වરૂපයෙන් ගන්නට පුරුදු පුහුණු කළොත් ඒ ඒ චිත්ත පරම්පරාවට පුළුවන් අරමුණ පිළිබඳ වැඩි තොරතුරු ප්‍රමාණයක් નિවරදිව හඳුනා ගන්න. ඒ නිසා තමයි භාවනාවේදී චිත්ත භාවනාවේදී අපට සමාධිය වැදගත් වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවය වැදගත්. එතකොට මේ ඒකාග්‍රතාවය මුල් කොටගෙන නම් අපි ආස්වාස ප්‍රස්වාසයේ පුහුණු කරන්නේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සමත භාවනාවක් හැටියට නම් කරන්නේ ඒකේ මූල ධර්මය මොකද්ද ඒකාග්‍රතාවයයි අපි වැඩි කරන්නේ සමාධියයි ප්‍රගුණ කරන්නේ එහෙමනම් සමාධිය ප්‍රගුණ කරනකොට තියෙන්නට ඕනේ අපි දැනගන්නට ඕන කාරණේ තමයි ආස්වාස ප්‍රස්වාසයේ එක එක විදිහට අරගෙන හරියන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ ගන්නෙ එකම ස්වરૂපයකින්. ඒ නිසා තමයි අර නාසාග්‍රේ හෝ තොල අග හෝ ඒ දැනෙන ස්වરૂපය ඒ සැහැල්ලු බව ඒ වායුවේ ස්වરૂපය එකම ස්වરૂපයකින් එතකොට භාවනාචාර්යවරු පැහැදිලි කරනවා එහෙම ප්‍රගුණ කරනකොට සමහරුන්ට ඒක පුළුන් රොදක් වගේ දැනෙන්න ගන්න. පුළුන් රොදක් වගේ දැනුණා නම් එහෙමම තමයි හැම සිතකින්ම අරමුණු කරන්නේ. ආ එකපාරකට පුළුන් රොදක් වගේ දැනිලා ආය තව පාරකට මේක නලියනවා වගේ දැනලා තව පාරකට ඒක ආලෝකයක් වගේ දැනිලා තව පාරකට මේක නූලක් වගේ එහෙම දැනෙන්නේ නැහැ. මේක නූලක් වගේ දැනුණා නම් එහෙමමයි අරමුණු කරන්නේ. පුළුන් රොදක් වගේ දැනුණා නම් එහෙමමයි අරමුණු කරන්නේ. ආලෝක ධාරාවක් වගේ දැනෙන්න ගත්තා නම් එහෙමමයි අරමුණු කරන්නේ. ඒ සමතයක් හැටියට පුහුණු කරනකොට. හැබැයි සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය දේශනා කරන්නේ සමතයක් හැටියට නෙමෙයි විදර්ශනාවක් හැටියට. විදර්ශනාවක් හැටියට මේ ප්‍රගුණ කරනකොට එහි එක් ස්වરૂපයක් නෙමෙයි විවිධ ස්වરૂප විවිධ ස්වરૂප අන්න ඒ නිසා තමයි දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානා ආශ්වාස ප්‍රශ්වාසයේ දීර්ඝ වෙනවා නම් එයත් දැනගන්නවා කෙටි වෙනවා නම් එයත් දැනගන්නවා ප්‍රශ්වාසයේ දීර්ඝ වෙනවා නම් එයත් දැනගන්නවා කෙටි වෙනවා නම් එයත් දැනගන්නවා හැබැයි ආනාපාන සතිය සමතයක් හැටියට කරනවා නම් දිග කෙටි කතන්දරයක් නෑ. එතන ආස්වාස ප්‍රස්වාසයේ අර ස්පර්ශ මාත්‍රයත් එක්කයි සිත ඒකාග්‍ර කරන්නට වෑයම් කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සතිය දේශනා කරන්නේ විදර්ශනාවක් හැටියට. ඒ විදර්ශනාවත් සතර සතිපට්ඨාණයම වැඩෙන හැටියට තමයි ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සතර සතිපට්ඨාණය කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ආනාපාන සතිය 16 ආකාරයකින් පැහැදිලි කරනවා. එයින් පළවෙනි හතර කායානුපස්සනාව, දෙවෙනි හතර වේදනානුපස්සනාව, තුන්වෙනි හතර චිත්තානුපස්සනාව හතරවෙනි හතර ධම්මානුපස්සනාව හැටියට පැහැදිලි කරන්නේ සතර සතිපට්ඨානයටම බෙදෙන හැටි. එයින් දැන් ඔය අපි අද කතා කළේ ආනාපාන සතියේ කායානුපස්සනා කියන කොටස. ඒ කොටසට කරුණු හතරක් ඇතුළත් වෙනවා. දීගංවා, රස්සංවා, සබ්බකාය පරිසංවේදී පස්සම්භයං. පස්සම්බයං කාය සංකාර. එතකොට දීගංවා කියලා කිව්වේ දීර්ඝ බව. ආස්වාස ප්‍රස්වාස දෙකේම දීර්ඝ බව හඳුනා ගන්න. ප්‍රස්සංවා කියලා කිව්වේ ආස්වාස ප්‍රස්වාස දෙකේම කෙටි බව හඳුනා ගන්න. සබ්බකාය පටිසංවේදී කියලා කිව්වේ මුලැමැදාග වගේම සමස්ත වායු ධාරාව. දැන් ආනාපාන සතිය කලක් ප්‍රගුණ කරනකොට අපිට අර මුලින් දැනුණු විදිහට නාසාග්‍රේ විතරක් නෙමේ නාසයෙන් ආස්වාස ප්‍රස්වාසයේ ඇතුල් වෙනකොට මුළු කය පුරාම ශීර්ෂාන්තේ පටන් පාදාන්තය දක්වාම මේ වායු ධාරාව ක්‍රියාත්මක වෙන ආකාරය ටිකෙන් ටික අපට අවධානයට ගන්නට පුළුවන්. දැන් බටහිර වෛද්‍යවරු ජීව විද්‍යාත්මකව පැහැදිලි කරනවානේ අපි හුස්ම ගන්නකොට ඒ හුස්ම එහෙම නැත්නම් ඔක්සිජන් වායුව පෙනහළු වලින් ගිහිල්ලා මේ සමස්ත වායු ධාරාවටම එකතු වෙන හැටි. එතකොට ඒ අපි ඇද ගන්න අම්ලකර වායුව මුළු කය පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒක සැනකින් ක්‍රියාත්මක වෙනවා. ඒ සැනකින් ක්‍රියාත්මක වෙන සමස්තය අපට කලක් යද්දී ටික ටික ටික ටික දැනෙන්නට ගන්නවා. ඉතින් ඒ දැනුම පුළුල් කරනකොට ඒතනත්තාගේ සතිය විදර්ශනා ස්වરૂපයෙන් ප්‍රගුණ කරනකොට ඒ තනත්තාට ශීර්ෂාන්තේ පටන් පාදාන්තේ දක්වාම ඒ സമസ്ത වායු ධාරාවේ ක්‍රියාවලිය අනුක්‍රමයෙන් දැනෙන්නට ගන්න. එතකොට එක් වායු ධාරාවක මුලමැද අග ප්‍රකට වෙනවා වගේම സമസ്ත කය පුරාම ක්‍රියාත්මක වෙන වායු ධාරාව එක්ව දැනෙන්නට ගන්නවා. ඒක තමයි සබ්බකාය පටිසංවේදී. സമസ്ත ආස්වාස ප්‍රාස්වාස කය පිළිබඳව සිහිය පැවැත්වීම. ඊළඟට පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති පස්ස සිස්සාමී. ඒ ආස්වාස ප්‍රස්වාස වායු ධාරාව ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික එහි රළු බව අඩු වෙමින් සූක්ෂම තත්ත්වයටපත් වෙනවා සැහැල්ලු තත්ත්වයටපත් වෙනවා ඒ සැහැල්ලු බව පැහැදිලිව දකිනවා එතකොට දික් බව කෙටි බව ඒ වගේම සමස්ත වායු කය සහ සැහැල්ලු බව කියන ඒවා මේ අරමුණු කරන්නේ එහි කායානුපස්සනා කොටසයි. ඊළඟට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් ඒ ආනාපාන සතිය කොහොමද ප්‍රගුණ කරන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කියන කාරණා ටික අපි ඊළඟ දේශනාවෙන් පැහැදිලි කරගමු. ඉතින් මේ කරුණු නැවත නැවත අපි සිතන්නට ඕන, කල්පනා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ශ්‍රවණය කරන්න ඕන, පොතපතින් කියවන්න ඕන. ඒ වගේම හැකි හැම විටම ඒවා ප්‍රායෝගිකව පුහුණු කරන්න උත්සාහ කරන්න ඕන. ඒ සිහියෙන් සහ නුවණින් මේ කරුණු පුහුණු කිරීම තමයි සතිපට්ඨාන භාවනාව හැටියට අපිට පුහුණු කරන්නට තියෙන්නේ අපි කල යුතු ප්‍රධානම කාර්යය. ඉතින් ඒ සඳහා මේ අසු දහම් කරුණෝ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා.